හලෝ ආ තෙරුවන් සරණයි හවුදනේ ආ තෙරුවන් සරණයි ආ හවුදනේ මම අරක ඇහුවා ආ ඒක හවුදනේ මේ අපි හවුදනට මොකක්ද ඒ කියන්නේ හිතුනේ මේ මම දන්න මහත්තයෙක් ඒ ඒ දේශනා කරන මහත්තයා ඔව් මේ මේ ඉතින් කතාවක් කියනවා එයාගේ මේ මේ YouTube එකේ තියෙන ගොඩක් තියෙන දේශනා ඉතින් ඒකෙන් ඒ ගොඩක් කට්ටිය ආපු කට්ටිය ඉන්න ගොඩ අහලා මග වඩලා ඒගොල්ලෝ ඒ අත්දැකීම දාලා තියෙනවා ඒ enlightenment experience කියලා තියෙනවා මේ ඒක ගොඩක් කට්ටිය ඉන්නවා ඔය අත්දැකීම තමයි ඔක්කොම කියන්නේ අපේ හඳුරාට හිතෙන්නේ මොකක්දවත් ගැන නේද මේ මම කාලයක් පල්ල නැහැ නේ මම හිතනවා මේ ඒ කියන්නේ කියන විදිහට නම් මම හිතන්නේ මේ අවසානයේ දකින්න ටිකක් හිතුණා. ඉතින් මේ මාත්‍යාගේ දේශනාවල තියෙන්නේ අපේ හඳුන්නේ මම ඒක කම නැද්ද මම ගැන කතා කරාට? කවර නෑ නේද මම දැනගන්න දා පොඩ්ඩක් බැලිමු මොකක්ද මේ නිවන් මග නෑ. මේ මේ මේ ශාසනයේ ඉද බික්කවේ බික්කු නෙමෙයි මේ ශාසනයට අයිති නෑ. ඔය යන්නේ ආරාර කාලාම උද්දකරාම පුත්‍ර ගිය ගමන. නිවන් නිවන් මඟ කියන්නේ ඕක නෙමෙයි. ඔය යන්නේ මාතේ ඉවර ගමනේ හොද? ඔව් මම අනිත් එක මම දන්නවා ඔය ඒ බාලසූරිය මහත්තයා අනුගමනය කරන්නේ ගෝලයේ ඉන්දියාවේ මේ අර සත්‍තිස් ආනන්ද කියන මේ වේදේ යන්නේ. ඒ නිවන් මඟ නෙමෙයි. එයයි යන්නේ ශුන්්‍යතාවයට. ඒ ශුන්්‍යතාවයට යන්නේ බ්‍රහ්මන ශුන්්‍යතාවයට. ඒක මේ ලෝකෝත්තර ශුන්්‍යතාවය නෙමෙයි. එතන ලෝකෝත්තර මේ නිවන් මාර්ග නැහැ. කෙලෙස් ඡය වෙන එකක් ගැන කතා කරන්නේ නැහැ. මම මේ කෝලින් මම කතා කරා මහත්තයෙක්. ඔව්. මේ මේ මහත්තයෙක් මේ එකම තමයි කියන්නේ කොහොම සත්‍ය හැමතැනම පාලලා තින්නේ කොහොම ඒක ඉන්දියාවෙත් ඉන්නව කෝවා. නෑ ඕක තමයි ඕක අද වැරදිලා තියෙන්නේ. මහායානෙන් ඇවිල්ලා තියෙනවා බුරුමේ හරහා ලංකාවට ඔන්න ඔය භාවනාව. ඕක මෙහෙට ඇත්තටම මේ තේරවාදී බුදුදහමට අදාළ එකක් නෙමෙයි. හැබැයි මහායාන බුදුදහම හරහා බුරු මේ මේ දැන් මේ ලංකාවට මේ ඇවිල්ලා තියෙන ඔය භාවනාව තමයි ගොඩක් භාවනා මධ්‍යස්ථානවල කරන්නේ. ඒකෙදි කරන්නේ මම ඇත්තටම මේ මෙහෙම ඔය භාවනාව මම කරා. මමත් ඔය කාලයක් තිස්සේ ඒක අධ්‍යයනය කරපු නිසා හොඳටම දන්නවා. ඔය මීතිරිගල නිස්සරණ අසපුව මට නම් වශයෙන් ගොඩාක් කියන්න පුළුවන් එච්චර හොඳක් නැහැ ඒක ප්‍රසිද්ධ ආයතන නිසා මේ ගොඩක් ආයතනවල ලංකාවේ භාවනාව කියලා අද ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ ඔන්න ඔය භාවනා ක්‍රමේ ඕකේ කරන්නේ ඇත්තටම හුස්ම දිහා බලලා මේක අර යනවා මේ මේ මේ ලෝකෝත්තර මේ අපේ බුද්ධ ශාසනයට අදාළ මාර්ගයක් නෙමෙයි වේදයේ තුල තියෙන ශුන්‍යතාවය කරා යන මාර්ගයක් තියෙනවා. ඒක තුල වෙන්නේ පෘ탁ජන ක්‍රමයකට යන්නේ. ඒ කියන්නේ ලෞකික ක්‍රමයකට යන්නේ. හුස්ම දැන් නොදැන තැනට යනවා. එතකොට එතන ශුන්‍යතාවයක් දැනෙනවා. ඒ ශුන්‍යතාවය තුල කෙනා ඉන්නවා. ඒ ශුන්‍යතාවයේ විහරණයක් නෙමෙයි. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ බාහිරිනුත් මිදිලා, නාමිනුත් මිදිලා, බාහිර රූපෙන් මිදිලා ඒ කියන්නේ බාහිර පොත කියන දේ පොත නැති වෙනවා මේ සත්‍ය දකිනකොට මේ අපේ චේතනාව කියලා සිතුවිද කියලා. එතකොට බාහිර පොතක් කියන එකක් නැහැ. ඒක පෙර මතකයෙන් එන සම්මුති නාමයක්. එතකොට බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ හතරමහා භූත විතරයි. එතකොට මෙතන හිත ඇතුලේ චේතනා සිතුවිල්ලක් විතරයි තියෙන්නේ මේ මේ පොත කියලා. දැන් පොතක් කොහෙද තියෙන්නේ? දැන් පොතක් හම්බ වෙන්නේ නැහැ. පොත බාහිරේ හම්බ වෙන්නේ නැහැ. සිතුවිලි වලත් පොත් කියලා જાතියක් නැහැ ඇත්තටම. ඒක මායාව. එතකොට මෙතන ශුන්්‍යතාවය කියන්නේ බාහිරිනුත් මිදිලා සිතිනුත් මිදුනහම සිතට යන්න තනක් නැති වෙනවා. එතන ශුන්්‍යතාවයේ තියෙන්නේ මේ කියන ශුන්්‍යතාවයේ තියෙන්නේ බාහිර රූපයෙන් මිදිලා නාමයෙන් මිදිලා නාම රූප පරිච්ඡේදයකට ගියාට පස්සේ සිතට පිහිටන්න තැනක් නැති වෙනවා. එතකොට මේ සිත මේ දැන් මේ මොහොතේ එන නිමිත්ත අනිමිත්ත බවටපත් වෙනවා. එතන ශුන්්‍යත සමාධිය කියන්නේ මෙතන විහරණයක් කියනවා. මේක ඇතුලේ ඒ එයාට ඒ බාහිරින් හම්බ කිසිම අරමුණකට ඇලෙන්න ගැටෙන්නේ නැහැ. එතකොට හැම අරමුණක්ම බාහිරින් ඇති හැම අරමුණක්ම එයාගේ අතුලාන්තයෙන් ඒක උපාදාන වෙන්නේ එතන නිර්වශේෂ අවශේෂයක් ඉතුරු වුණොත් ආයි උපාදානයක් රැස් වුණොත් ඒක නැවත කෙලෙස් හට ගන්න හේතු වෙනවා වචී සංකාර කාය සංකාර මනෝ සංකාර. එහෙම නැත්නම් පුඤ්ඤාභි සංකාර බාහිර තියෙන දේ එක්ක එයාට ඒක පූජා කරන්න හිතෙනවා එක්ක ඒක යා විනාශ කරගෙන අපුඤ්ඤාභි සංකාර. එහෙම නැත්නම් ඒක අල්ලලා ඒකේ බැඳිලා ආනිඤ්ඤාභි සංකාර වෙනවා. එහෙම වුණොත් ඒක කර්මපතයක් වෙනවා. බාහිර පොත හම්බ වුණොත්. බාහිර පොතේ මිදුනොත් එයා එතන අවශේෂයක් එන්නේ නිර්වශේෂ නිරෝධ සමාපත්තියකට එනවා. එතනදී වෙන්නේ ආශ්‍රව ශේවීමක් ආශ්‍රව මෙතන සීනාස්ත්‍රව මෙතන ආශ්‍රව ශේවෙන ඥානෙ. මෙතන තියෙන ත්‍රිවිද්‍යා නැතුව කවුරුත් නිවන් දකින්නේ නැහැ. නිවන් මඟ තියෙන්නේ අපේ හැමදෙරේ නිවන් අපේ හැමදෙරේ ඇහෙනවද? ඔව් එහෙනම් අපේ හැමතරේ නිවන් මඟ තියෙන්නේ මෙතන මේ මෙතන නිවන් මඟ අනුගත වෙන්නේ අපේ හැමතුරුනේ මේ පුබ්බේනවාස ඥානයත් මෙතන ආසවක්ඛ්‍යා ඥානයත් චතුප්පස් ඥානයත් එකයි. මෙතනදි මේ සිතේ අපේ හාමුදුරන්ට දකින්න පුළුවන්. මම පෙන්නනනම් අපේ හාමුදුරනේ මෙතන ඔය කියන තැන තමයි හාමුදුරනේ මේ අපි කතා කරන ලෝකෝත්තර භූමියේදී මෙහෙමයි වෙන්නේ. ලෝකෝත්තර භූමියේදී අපි දකින්නේ අපේ සිත ඇතුලේ මේ මේ ශුන්‍යතාවය තුළ බාහිරට අපි ඇලෙන ගැටෙන්නේ නැහනේ. අපිට එන හැම නිමිත්තකින්ම අපි මිදෙනවා. හැම නිමිත්තම දැන් අද උදේ ඉඳලා අද දවස පුරාම කිසිම දෙයක් බාහිරත් එක්ක ගනුදෙනුවක් නැති වෙනවා. හැම සිතක්ම ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඇත්ත දකින්න. අපි එදා කිව්වේ යම් වේදිත්ත සංජානාති යම් සංජානතම් විතක්කේති යම් විතක්කේත්තං විජානාති. විජානාති කිව්වොත් බාහිර පොත හම්බ වෙලා ප්‍රඥානාති කිව්වොත් ඒක යථාභූත ඥාණයෙන් දැකලා ඒ ඒකෙන් මිදිලා බාහිර කිසි දෙයක් එයා ඇලෙන්න ගැටෙන්න නැති හිතක් තියෙනවා. මෙන්න මේක තමයි අපේ අපේ තියෙන භාවනාව. ඒක තමයි මේ ලෝකෝත්තර භාවනාව. ලෝකෝත්තර භාවනාව ආර්ය භූමියේ කරන්නේ ආර්යවරුන්ගේ භාවනාව ආර්යකාන්ත සීලය කියන්නේ උපාදානයේ නොවන සීලය. ඒ කියන්නේ බාහිර කිසිම දෙයක් හම් වෙන්නේ නැහැ යාට. බාහිර පොතක්, ගහක්, මලක් කිසිම දෙයක් එයා හිතන්නේ හැම එකක්ම මෙහෙම දෙයක් නැහැ කියලා. මේ සම්මුතිය කියලා. මේ සේරම සිතුවිලි කියලා හිතන්නේ. එතකොට එයාට බාහිර ලෝකෙන් එයා ඉන්න බෑ. බාහිර ලෝකෙන් මිදෙනවා. හැබැයි දෙයක් තියෙනවා බාහිර. බාහිර දේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒක පොත නෙමෙයි. ඒක මල නෙමෙයි. ඒක අපි කතා කරන භාෂාවට අයිති නෑ. ඒක ක්‍රියාසිතක්. ඒක ඇලෙන්න ගැටෙන්න බෑ. දැන් නමක් තිබ්බොත් තමයි ඇලෙන්නේ. රත්තරන් වුණොත් තමයි ඇලෙන්නේ. ඒක රත්තරන් නෙමෙයි නම් ඇලෙන්නේ නැහනේ. අන්න ඒ වගේ අපි හැමදේම නමට වටිනාකමක් එක්ක ඇලෙනවා. සිතින්. ඒක එන්නේ අර සම්මුති නාමයේත් එක්ක තමයි ඒ නාමයට බාහිරින් හම්බුනොත් තමයි ඇලෙන්නේ අපිට සැප දුක් එන්නේ අපිට තණ්හා කරන්න දෙයක් හම්බ වෙනවා දැන් තණ්හා කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ බාහිර දෙයෙන් මිදෙනකොටම තණ්හාවෙන් මිදෙනවා උපාදානයෙන් මිදෙනවා කියනකොටම තණ්හාවෙනුත් මිදෙනවා හැබැයි අර අපේ හාමුදුරුවෝ ගියපාර කිව්වා වගේ දැන් මේ මොහොතේ ඇති වෙන සිතත් බොරුවක් වෙනවා ඒක පෙර මතකයෙන් එන්නේ පොත කියන්නේ අපිට මේ පුංචි කාලේ ඉඳන් දාපු දත්ත තමයි මේ එන්නේ අපි දකින්නේ අපි අතීත දත්ත. එතකොට දැන් මේ සිතත් බොරුවක් වෙනවා. එතකොට ඊගාව සිතත් අතීත தත්වයක් නෙන්නේ. අපි තුන් බිත්තිය දකිනවා කියලා දැන් බිත්තිය කියලා දෙයක් නැහැනේ. ඒක අපේ පෙරමතකයක්නේ. එතකොට ඉංග්‍රීසියෙන් කියන්නේ වෝල් කියලානේ. දෙමළෙන් තව නමක්නේ. එතකොට එතන එතනේ නාමයේ නැහැනේ ඇත්තටම. එළියේ තියෙන අතරමහ භූත දෙයක් හරි මොකක් හරි කියතේ. නමුත් එතන බිත්තියක් නැහැ. බිත්තියක් නැහැ කියන්නත් බෑ. බිත්තියක් තියෙනවා කියන්නත් බෑ. අපි සිතේ හදාගත්ත බිත්ති කියන එක තමයි අපි අපි අපි මෙයා අපි පරිහරණය කරන්නේ. එහෙම එකක් නැහැ. මේ මොහොතේ ආලෝකය නිසා ප්‍රසාදවත් වෙලා ඒ මොහොතෙම නැති වෙනවා. අවුත්තා සම්බුතං උත්තානම් භවිසති. හැබැයි මෙන්න මේ මෙතන පුබ්බේනවස්ස ඥානය කියන්නේ මේ සිතත් නැති වෙනවා, ඊගාව සිතත් නැති වෙනවා, ඊගාව සිතත් නැති වෙනවා. මේ මොහොතේන නිමිත්ත අනිමිත්ත වෙනවා, ඊගා මොහොතේන නිමිත්ත අනිමිත්ත වෙනවා, ඊගා මොහොතේ එන පොත දකින්න සිත ඒකත් අතීතයට අයිති වෙන්නේ. බිත්තිය දකින සිත ඒකත් අතීතයට අයිති වෙන්නේ. ඊට පස්සේ මල දකින සිත ඒකත් අතීතයට. දැන් මේ සිත යනවා හැම සිත් චිත්ත වීතියක් යනවා. සිත් පරම්පරාව දුවනවා. දැන් සිත ඇති වෙනව නැති වෙනව. එතකොට ඊට පස්සේ පුටුව දකින සිත ඒකත් ඇති වෙනව නැති වෙනව. බිම දකින සිත ඒකත් ඇති වෙනව නැති වෙනව. මෙන්න මේ විදිහට ශබ්දයට, රූපයට, වර්ණයට, රසට හැමදේම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව. මේක පුබ්බේනවාස අනුස්සති ඥානෙ. මේක ඇවිල්ලා ගියාත්මකට සම්බන්ධයක් නැහැ. මේ මොහොතේම සිත් පරම්පරාව දකින එකයි පුබ්බේ නිවාස ඥානය කියන්නේ. මේ සිත් කඳ පිළිවෙත් දැකීම තමයි පුබ්බේ නිවාස අනුස්සති ඥානය කියන්නේ. ඒක මේ මොහොතේ අපිට පහළ වෙන ඥානයක්. මේ සිත් දකින එක්කෙනාට ඒක වෙන්නේ ඊට පස්සේ චුතුප්පාත ඥානය කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිතක් නැති වෙනවා මේ මොහොතේ ඇති වෙන සිතට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ ඒක ශුන්‍ය වෙනවා අනිමිත්ත වෙනවා එතකොට චුතුප්පාත ඥානය කියන්නේ ඕක ඒ එකම සිතක්වත් පිහිටන්නේ බාහිර. එතකොට අනි අනිදස්සන විඥානයි. අපපටිච්චිත විඥානයි. බාහිර පතිත වෙන්නේ නැහැ. එතකොට චුතුප්පාද ඥානෙත් දැන් මෙයාට තියෙනවා. දැන් මෙයා බාහිර ලෝකෙනුත් මිදිලා සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවා. දැන් අතීත සංඥානේ ඔක්කොම එන්නේ. මේ මොහොතේ මේ මේ මේ ඇස කන දිව අර අර කියන්නේ අජ්ජන්නේ පහල වෙනවා කියලා එහෙම නැත්නම් ජාති ජම්ම සූත්‍රය කියන්නේ මේ ස්කන්ධානම් පාටි භව ආතනම් පටිලාභ ආංගුච්ච ජාති කියලා ඇස කන දිව නාසය කියන ආයතන හැදීමෙන් තමයි අපිට මේ මේ මේ ඔක්කොම මේ සකස් වෙලා තියෙන්නේ පෙර මතකේ. අර පුංචි දරුවා මුකුත් දැනගෙන ඉපදෙන්නේ නැහැ. නමුත් පුංචි දරුවා ඊට පස්සේ හැඩතලේ එනකොට අම්මා කියන සද්ද දුන්නාම සද්දේ ගැට ගහනවා හැඩතලේ. ඕක තමයි අපි කියන්නේ සිත කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. සද්දවලට හැඩතල ගැට ගැහිලා තියෙන්නේ. එළියේ තියෙන ආලෝක හැඩතල වලට කණෙන් ආපු සද්දෙන් තමයි සිත ඉපදිලා තියෙන්නේ. සිත කියන එක කණෙන් ඉපදිලා තියෙන්නේ. සිත හැමෝම හිතන් ඉන්නවා වෙනින් පැත්තේ නෑ. ශබ්දෙන් තමයි සිත. අම්මා කියන්නේ ශබ්දයක්. ශබ්දේ එන්නේ කණෙන්. එහෙනම් සිත එන්නේ කණෙන්. සිත එන්නේ ඇහෙන් නෙමෙයි. ඇත්තට මේ දෙක ගැට ගැහිලායි ඇති වෙන්නේ. සමුප්පන්න වෙලා. ඒක සමුප්පන්න වෙලා පටිච්ච සමුප්පාදයට තමයි මේක අයිති වෙන්නේ. මේක ඔක්කොම එකතු වෙලා තමයි සමුප්පන්න වෙලා තමයි අර අපිට මේ සිතක් උපදිලා තියෙන්නේ. අම්මා කියන එක නැත්තම් හැඩතල එනකොට අර හැමෝම කියලා අම්මා අම්මා කියලා මේක ගැට ගෑනවා. ඒතර කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. සබදාමක් තියෙන්නේ. පොත කියන එකටත් ওই විදිහටම හැමෝම කියනවා. මොන්ඩිසෝරි කියනවා රතු රතු රතු රෙඩ් බ්ලූ ඔක්කොම උගන්වනවා. උගන්වනවා තමයි මේක රවුම් මේක බෝලේ ඔක්කොම කියවන්නේ. ඕව තමයි අපේ දත්ත. අපේ දත්ත එකක්වත් අපි මේ ඉපදෙනකොට ගෙනහැල්ලත් නැහැ. මේ ඔක්කොම අපිට දාලා අවිද්ද අවිද්‍යාපච්චය සංඛාරා. සේරම අපිට සංඛාර දාපුවා තියෙන්නේ. ඔක්කොම මේ සංඛාර ඇත්තටම අවිද්‍යාව තියෙන්නේ. අවිද්‍යාව තුලයි සංඛාරා තියෙන්නේ. අපිට මේ එකක්වත් මේ ලෝකේ තියෙනව නෙමෙයි. මේ පොත කියලා දෙයක් මේ ලෝකේ නැහැ. රත්තරන් කියලා දෙයක් නැහැ. ඔය කියන එක නමක්වත් අපි පාවිච්චි කරන එකම සිතුවිල්ලක්වත් මේ ලෝකේ නැහැ. ඇත්තටම බොරුවක්, මායාවක්. සත්‍ය ලෝකේ දකින්න හීනයක්. මේක මෙන්න මේක දැකීමයි විද්‍යාව කියන්නේ. හැබැයි මේක දකිනකොට දැන් පුබ්බේනවාස්ස ඥානයත් මෙයාට තියෙනවා. අචුතුප්පහ ඥානෙත් මෙයාට ත්‍රිවිද්‍යාව පහළ වෙනවා. එතකොට මෙයාට ආසවක්ඛ්‍යා ඥානෙ නැත්තම් මෙයා මේ ඉද බික්කවේ බික්කු නෙමෙයි. මේ ශාසනයේ අපි නිවන් දකින්නේ ආසවක්ඛ්‍යා ඥානෙ. ඔය කතා කරන ඒස් බාලසූරිය මහත්තයාගේ තේරම තියෙන ජේ ජේ ශංකර්ගේ ඒවා. ජේ ජේ ශංකර්ගේ ගෝලෙක් තමයි ඒස් බාලසූරිය කියන්නේ. ජේ ශංකර් කියන්නේ ඉන්දියාවේ ලංකාව බුදුදහම අයින් කරපු ක්‍රමේ. ඉන්දියාවෙන් බුදුදහම අයින් කරේ ජේ ජේ ශංකර් ඔන්නෝක කියලා. ශුන්්‍යතාවයේ අපිට පුළුවන් හුස්ම දිහා බලලා ලබන්න. ඕකට යන්න ඕනේ වෙන හරි කීටි ක්‍රමයක් තියෙනවා. ඔහොම හුස්ම දිහා බලන් ඉන්නකොට ශුන්්‍යතාවය වෙනවා. ඕක තමයි බුදුන් වහන්සේ කියන්නේ කියලා තමයි ජේ ජේ ශංකර් කියන්නේ. ඕකම තමයි බාලසූරිය මහත්තයා කියන්නේ. ওই දෙකම වැරදි. ඔය යන සේරම රැල්ලට ඔය ඒ යන සේරම රැල්ලට ඇත්තටම මුලාවට වැටෙන්නේ. ඇත්තටම මේ මේ නිවන් මඟ තියෙන්නේ කෙලෙස් ඡය වෙන තැන. බුදුන් වහන්සේ තමයි ලෝකයට හෙළි කරන්නේ මේ මෙන්න මෙහෙම සිත දකිනකොට මේ ශුන්‍යතාවය ඇතුලේ ඕගතරණ සූත්‍රය පෙන්නනවා. එහෙම නැත්නම් පොට්ටපාද සූත්‍රය බලන්න පුළුවන්. සංඥා එක, සික්ඛා එක, උප්පද සික්ඛා එක නිරුද්ධති. සංඛා අபிසංකර නිරෝධ සමාපත්තිය කියලා එකක් පෙන්නනවා. ඒ කියන්නේ අවශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම යනකොට කෙලෙෂය වෙනවා. ඕක තමයි හැමෝටම හොයාගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ මේ මේ මේක දකින්නකොට තමයි මාර්ගය ඉපදුනා කියන්නේ. හැම සිතක්ම මෙහෙම දකින්න තැන තමයි මාර්ගය තියෙන්නේ. ඕක තමයි ආර්ය භූමියේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය ඕක. ලෞකික එක නෙමෙයි. දැන් මේක නිවන් මගටයි තියෙන්නේ. මේකේ සතිය සතිය කියන්නේ මේක දකින්න. ශ්‍රද්ධාව කියන්නේ මේ මේ සිත හැම මොහොතෙම යා පෙන්වන්න ගන්න උත්සාහය, වීරිය. ශ්‍රද්ධා වීර සතිය ඒකදී යා ඒකම යාගේ ජීවිතේ වෙනවා සතිය. සමාධිය ඒක සමාධියක් වෙනවා යාට. එයා ඒ සමාධිය අනිමිත්ත සමාධියක්. අනිමිත්ත සමාධිය උපදින්න ඕනේ. හැබැයි ඒක තුල ආසවක්ඛ්‍යා ඥාණය නැතුව නිවන් දකින්නේ ඒ කියන්නේ එයාගේ කෙලෙස් තියනවද නැද්ද කියලා එයාට දැනනවා. අර උද්දම් භාග්‍ය සංයෝජන එයාට වැදගත් වෙනවා දැනගන්නේ. එතන තමයි තියෙන්නේ කාමරාග දැන් පටිග යගියාට පස්සේ මෙතන එනවා මේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව. මෙතන රූපරාග අරූපරාගත් එක්ක වැඩි මේක පටලවා ගන්න හොඳ නෑ. මාන උද්දච්ච අවිද්‍යාව කියන්නේ මේ තේරම අපේ සිත අපිට පේනවා. අපිට දැනෙනවා අපි මේකට තාම පොඩ්ඩක් ඒ වුණාට යටින් මොකද්ද මම ඉන්නෝ වගේ හැඟීම. අන්න ඔතන තමයි ඥානෙ. ආසවක්ඛ්‍යා ඥානෙ. ඕක දිය වෙනවා තමයි අපි බලන් ඉන්නේ. ඕක තමයි අපි නිවන් මඟ කියලා කියන්නේ. ඕක අපේ හැමදෙනා ඇහෙනවද? ඒක අපේ හැමදෙනානේ ඒක තමයි මම අර හැමදාම කියන්නේ යටින් ඡය වෙනවා කියලා. මේවා ප්‍රසිද්ධිය දේශනා කරන්න බෑ. මේවා මාධ්‍යට ඇවිල්ලා කියන්න බෑ. මේවා අපේ හැමදෙරෝ වගේ කවුරු හරි කෙනෙක් ඇත්තටම නිවන් දකින්න ඕන නම් නිවන් මඟ යන කෙනෙකුට රහත් භාවය ලැබෙනවා. ඒ ලැබෙන රහත් භාවය ලැබුණු ආදීක්ෂණ වංශලා අද හුදකලාව වාසය කරනවා අපි දකිනවා. මේවා හැමෝටම කියන්න බෑ. ඒ කියන්නේ මේවා මේ රහත් භාවය අනිවාර්යෙන් ලබනවා. මේක දැනෙනවා. මේක ටික ටික ටික ටික අද ඉන්නවා මගපලලාභී වික්ෂුන් වංශලා මේක මේ අනුගමනය තුළ ඉන්නවා. මග තුළ ඉන්නවා. මේ ශ්‍රව ආශ්‍රව ශ්‍රව. අතර පුජ්‍යලෙක් පුජ්‍යලෙක් නෑ මේකේ අවසානේ. මේක මේ මේකේ අනිමිත්ත සමාධිය පුජ්‍යලෙක් නෑ. ඇයි මේ මොහොතේ හටගන්න දේ නැති වෙන දේ ප්‍රතිබිම්බයක් තියෙන කණ්ණාඩිය වගේ. කණ්ණාඩිය ආලෝකයේ ආවොත් තියනවා නැත්තන් හැම ප්‍රසාදයක්ම ප්‍රතිබිම්බයක් තියෙන. එනහිදන් අත්තකතම් බිම්බන් හිදන් පරකටන් අගන් කියලා අපි හඳුරුතේ. ලොකු හඳුරු ඒක දේශනා කරනවා. මේ මේ සිත මම හැදුවෙත් නෑ තව කෙනෙක් හැදුවෙත් නෑ. හේතු නිසාට ගත්ත එතනද නැති වුණා. ඇත්තට මේක ශුන්‍යතාවයේ තියෙන නැති වෙනවා. නමුත් මේක කෙලෙස් වෙන්න දකින්නවා. ආසවක්ඛ්‍යා ඥාණයෙන් තමයි මේ සේරම අපේ නිවන් මාර්ග තියෙන්නේ. ඒ ආසවක්ඛ්‍යා ඥානය තමයි ඇත්තටම වැදගත් වෙන්නේ අනාගාමී භූමියටත් ඇත්තට මේ රහත් භාවයට දිගටම යන්නේ ආසවක්ඛ්‍යා ඥාණයෙන් තමයි. හරි ආමුදුනේ. මේ මම මේ මාර්ගල මහත්තයේ දේශනා ටික ගොඩක් ඇහුවා මම කාලයක්. ඔව් මම දන්නවා ඒකටත් වැඩි හැප්පෙයි වෙන්න හොඳ නැහැ. ඔව් මේ ඊට පස්සේ මේ ඉන්නේ බුදුදහම ගැන තමයි මහත්තයා කියපිටක ඔක්කොම මේ මහත්තයා කියනවා නේ. කියන කියන කියන. ජේජේ සංකර්ගේ ජේජේ සංකර් තේරම ඉන්දියාවේ නැති කරේ ඔක කියලා. මොකද ඒකේ ආසවක්ඛ්‍යා ෂය වෙන හැටි කියන්නේ නැහැ. ආශ්‍රව ෂය වෙන ගැන ආසවක්ඛ්‍යා ඥානය ගැන කතාවක් නෑ ඔකේ. දැන් හරි දැන් අර අම්මගේ වීඩියෝ වුණා තේ අම්මා නාමනේ යමක්. නෑ ඒ අම්මා අය අම්මට කෙලස් තියෙනවා. ඒ අම්මා තාම ඔය කතා කරන්නේ මේ ඇත්තටම අම්මා ඉන්නේ මෝහණේ වෙලා. අම්මා ඉන්නේ ආ ලෞකික සමාධියක. ඒක ලෞකික ඒක අම්මට ආයේ කේන්ති ගිය වෙලාවක තේරෙයි. මගේ කෙලස් තියෙනවා කිය. අර ශුන්‍යතාවය තුළ පාවි පාවි හිටියට කවුරු හරි આવොත් පොල්ලක් අරගෙන දුවයි ගහන්නේ. රහතන් වහන්සේලාට එහෙම වෙන්නේ නැහැ. රහත් වෙන්නේ නැහැ. එයාට වැරදිලා තියෙන තැන කොච්චරද කිව්වොත් බුදුහාමුදුරන්ටවත් එයාව බේරගන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද ඔතනින් යන්නේ කෙලින්ම අරාලකාරාම උද්දකරාමපුත්‍ර කිය ගමන. ඕකෙන් යනවා ඊට පස්සේ මේ මෙතනින් යනවා මේ ඕකේ යනවා අර අර හතක් එන්නේ අර මේ ඕක ඇඟ කියනවනේ ඔය ඔය ඒ බාලසූරි මහත්තයා කියනවනේ මේ වෙන වේදේ තියෙන මේ ක්‍රමයක් මොකද්ද අවදි වෙනවා කියලා චක්‍ර චක්‍ර හතක් අවදි වෙනවා මෙහෙම වෙනවා කියලා. ඒ යන්නේ කෙලින්ම වේදේ යන්නේ ආරාර කාලම උද්දකරාම පුත්‍ර ගිය ගමන නිර වෙනවා. ආශ්‍රව එහෙම කෙලෙස් එහෙම ඒව මුකුත් වෙලා නැහැ. ඒව එහෙමම මේගොල්ලෝ ගිහිල්ලා හිර වෙනවා ආරාරකාරම ගිය ගමන යන්නේ. ඔය එක්කෙනෙක්වත් නිවන් දකින්නේ ඔය සේරම ආරාරකාලම උද්දකරාම පුත්‍ර ගිය ගමන ඔය සේරම චක්‍ර අවදි වෙනවා කියන්නේ සේරම බ්‍රහ්මන ගමන යන්නේ. බ්‍රහ්මණයෝ තමයි චක්‍ර අවදි කරගෙන ඔය ඔය කුණ්ඩලිනී යෝග අවශ්‍යද කෙලෙස් කරන්නේ. කෙලෙස් වෙනවද කුණ්ඩලිනී යෝගවලින්? කවදාවත් වෙන්නේ මොකද කෙලෙස් ඇවිල්ලා අපිම දකින්න එකක්. මේක බුදුන් වහන්සේ කියන්නේ එකයි මේ සංකීතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකින්නේ. මේ එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවානේ කුණ්ඩලිනී යෝගය පාවිච්චි කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නෑනේ 84000 ධර්මස්කන්ධේ කොහෙවත් නෑනේ කුණ්ඩලිනී යෝගය පාවිච්චි කරන්න කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ හරි ලේසි ක්‍රමයක් තියෙනවානේ කුණ්ඩලිනී යෝගය පාවිච්චි කරාමයි. ඇත්තටම මේ ශුන්‍යතාවය තුළ ඔය කියන මත් වෙන ගතිය තියෙනවා. ඕකට මත් වුණාට පස්සේ මම නම් ඉඳලා තියෙනවා දවස් දෙක තුන. එන්න හම් වෙන්නේ නැහැ. එන්න හම් වෙන්නේ නැහැ. මම ඇදගෙන වැටිලා මම 99 න් බේරුනේ. මම කන්නේත් නැතුව එක දාලා සී නැතුව මගේ අත් දෙකවත් කෙලින් කරගන්න බැරුව. කකුල් දෙකවත් කෙලින් අව කුණ්ඩලිනි යෝගේ එන භයානකයි අනිත් එක. ඕකේ කෙලෙස් එහෙමමයි. නැකිටිනකොට කෙලෙස් එහෙම අත් දෙකින් තියෙන හින්දාම කියන්නේ. මම ඔයක හිටියේ බෝධිනාගල බෝධිනාගල ආරාණේ පල්ලා ශාලාවේ බුදුමැදුරේ හිටියේ මම දවසක් ඉඳලා තියෙනවා දවස් දෙකකට කිට්ටු වෙන ඉඳලා තියෙන කුණ්ඩලේ යෝගයත් එක්ක හරි සෙල්ලම් දාන්නත් හොඳ නැහැ. මම අමාරුවේ වැටුණා ඇත්තට මේ කාලේ 2009ට කලින්. 2009ට කලින් ඊට පස්සේ තමයි මම ඕක නැවැත්තුවේ. මම ඕකේ තමයි හිටියේ මම බල්තර මාත්‍යගේ ඒ ගමන නැවැත්තුවේ මට තේරුණා මේක නෙමෙයි නිවන් මඟ කියලා. පස්සේ තමයි මට ඒකට මම දැන් අර එක දේශනාවකදීම බාලසිරි මහත්තයා දැන් මාත් එක්ක ක්‍රියාසිතයි විඥානයයි මනෝවිඥානයයි කියලා මහත් තුනකට බෙදලා පෙන්නනවා. ඔව්. ඒ ඉක්මනට ඔතන ආස් කෙලෙස් ෂය වෙන එකක් ගැන ඕකතරන සූත්‍රයට ලං වෙන්නේවත් නැහැ. පොට්ටපාද සූත්‍රය බැලුවොත් ඒවට ලං වෙන්නවත් බෑ බාලසිරි මහත්තයාට. මම දන්නවා ඒ කෙලෙස් කෙනෙක් සංඥානිරුගේ දැක්කා ඒ දකින්නට මේ සමස්තයම කවදාවත් මේක දකින්න පුළුවන් එකක් නෙමෙයිනේ. දකින්න බෑනේ. මේක දකින්න බෑනේ කාටවත්. මේක දකින්න බෑ. දැන් අපේ හිතුව අපේ ආඳුරුවන්ගේ ආශ්‍රව ෂය වෙන එක දකින්න පුළුවන්ද? ඔව් බෑ. සුණාර අම්මා අවසානයේ මේ එහෙම ෂණයක යා අම්මා කියන්නේ නැහැ මගේ කෙලෙස් ෂේවි ෂේවි යනවා මට තේරෙනවා කියලා කියන්නේ එයා කියන්නේ පාවෙනවා කියලා විතරයි. මට මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෝහණේ වුණා වගේ දෙයක් එයා කියන්නේ. එයා කියන්නේ එයා පා වුණා කියලා විතරයි. අර අර කරමුද්ද කරාම්පුත හිර වුණ තැන හොඳට පැහැදිලි කරනවා. හොඳට කුණ්ඩලිනී යෝග වල හිර වෙනක ඔය වේදේ තුල ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාම ජේ ජේ සංකර් කියලා ගොඩාක් ඉන්නවා. ලක්ෂ ගාණක් ඉන්න ඔක්කොම Hindu. Hindu ආගමයි බුද්ධ ආගමයි පටලවා ගත්තොත් මොකද වෙන්නේ? කාටද ගොඩ වෙන්න පුළුවන්? ඕක තමයි අපේ වෙළඳ සේවයෙන් ඒ ඒස් බාලසූරිය මහත්තයා තියාගෙන ඕක මේවා කරා. අන්තිමට මේ ඒස් බාලසූරියට කවම හරි තේරිලා තියෙනවා. පස්සේ ඒස් බාලසූරිය මහත්තයා උත්සාහ කරා මේකට කොහොමද නිවන් මාර්ගට මේක පෙන්වන්නේ කියලා පෙන්වන්න පෙන්වන්න බෑ. උත්සාහ කරනවා තාම අදටත් උත්සාහ කරනවා. නිවන් මාර්ග පෙන්න ගන්න බැරුව ඉන්නවා. නිවන් මාර්ග පෙන්න ගන්න බෑ බාලසූරිය මහත්තයාට. ඒක මම හොඳ ආකාරව මම දකිනවා මොකද මම මම මේ හොඳට අධ්‍යයනය කරනවා අපේ හොඳනේ අම්මා කියන දැන් ඒ ඒ අම්මා විතරක් නෙමෙයිනේ ඔතන ගොඩාක් අය කියනවනේ ඕක එයා කියනවා මස් මාළු කෑවේ නෑ මෙහෙම පේ වෙලා හිටියා මේ බුදුහාමුදුරුවෝ කියනවාද මේ මස් මාළු එයා එතකොට බාහිරනේ ඉන්නේ එයා මේ කෑමක් ගැනනේ කතා කරන්නේ එයාට මේ මුකුත් නෑනේ එහෙම ඥානයක් මේ මේ බාහිර මිදෙන කතාවක් අතයාගේ නැහැනේ මස් මාළු කන්නේ නැතුව හිටියා, පේ වෙලා හිටියා, මෙහෙම හිටියා. ඔක්කොම බාහිරේ ඉන්නේ. සෝවාන්වත් නැහැ. ඔය කවුරුත් සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තියෙන්. ඔය කාගවත් දර්ශන සමාපත්තිය නැහැ. සෝවාන් වෙලාවත් නැහැ ඔය කවුරුවත්. ඔය කවුරුවත් දර්ශන සමාපත්තිය නැහැනේ. ඒගොල්ලෝ ධර්මය දන්නේ නැහැනේ. මේ ධර්මය දන්නේ නැතුව බෞද්ධ මාර්ගයක් නැහැනේ. බුදුන් වහන්සේ කියනවානේ සුතවත් ආර්ය ශ්‍රාවකයාටමයි මේ ධහම කියලා. මේ මේ දර්ශන සමාපත්තිය ධම්ම සංගීකරණේ 480 පිටුව බලන්න 480 දිගටම තියෙනවා. එතන පිටු මම හිතන්නේ 50කට කිට්ටු වෙන්න තියෙනවා. සෝවාන් වෙන්නේ කොහොමද? සෝවාන් මාර්ගඥානය ලබන්නේ කොහොමද? සක්කාය දිට්ඨි ප්‍රහීන කොහොමද? විචිකිච්ඡාව නැති වෙන ඔක්කොම තියෙන දර්ශන සමාපත්තියේ. දර්ශන සමාපත්තිය එතන ඒ බලන හැටිත් තියෙනවා. ඉතින් එහෙම එකක්වත් ඔය ඔය ඔය ඔහොම දැන් උතන දර්ශන සමාපත්තියක ඔය කාගේවත් නැහැ. ඇහුවොත් එහෙම මුකුත් දන්නේ නැහැ. ඇහුවොත් ඔය කාගෙන් හරි ඇහුවොත් එහෙම ඔයාගාව දර්ශන සමාපත්තිය මට පැහැදිලි කරන්නේ මුකුත් නැහැ. එහෙනම් ඔය මොකද්ද ඔයා කරන්න කියලා එහෙම නෑ මම මෙහෙම මේ මට මේක වෙලා තියෙන්නේ කියලා ඔහොම කියනවා. ඒක කියන්නේ ඕක කියන්නේ වේදේ. ඉතින් ඔයම Hindu අය ගොඩක් ඉන්නවනේ කිව්වොත් එහෙම තමයි යාට පොඩ්ඩක් අප්සෙට් යනවා. ඔහොම Hindu අය ඉන්නවා ගොඩක් මගේ මන් දන්න හිතවත් Hindu කෙනෙක් ඉන්නවා. ඔය ඔය දෙයම බාලසූරි මහත්තයාට ওই විදිහටම කියනවා. බාලසූරි මහත්තයා කියනවා දැන් දැන් නිවන් ගිහිලා කියලා. එනමුත් එයා Hindu. එයා කියනවා එයාට එහෙම අදහසක් නෑලු. එයා සත්‍තිස් ආනන්ද ගැන කතා කරා. ඔතන පටලැවිල්ලක් තියෙනවා. ඔතන ලොකු පටල දැන් ඕකේ හිර වෙන්න එපා අපේ ආහඳුරනේ. ওই නිවන් මඟ නෙමෙයි. සූත්‍ර පිට 84000 තුල ඇතුලේ ධර්මයේ තියෙනවා. ওই පැහැදිලි කිරීම වල සිංහල පරිවර්තන වල පොඩි පොඩි දෝෂ තිබ්බට 84000 ධර්මස්කන්ධය තුල අපි හොඳටම ධර්මයේ දකිනවා. ධර්මයේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා භාවනාවෙන් ආශ්‍රව ආශ්‍රව ෂය වෙන හැටිම තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. භාවනා පහතබ්බ අතන කියනවානේ මේ සබ්බාසෝ සූත්‍රේ. ඒක හරියටම හරි. දර්ශනාස් පහතබ්බා අදිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අවසානයේ තමයි භාවනා පහතබ්බා ගන්නෙ. නමුත් ඒ කියන භාවනාව ඔය කියන භාවනාව නෙමෙයි. ඒක මේ හිත අර අපි කියප එක තියෙන්නේ අනිමිත්ත සමාධිය භාවනාව. එහෙන් භාවනාවක් තියෙනවා. අපිට ඒක ගලප ගන්න ඕනේ බොහොම පරිස්සමෙන් මේ මේ ඒකයි මම කිය මේ ධර්ම වේසයෙන් අධර්ම එනවා කියලා. හරි පරිස්සම් වෙන්න ඕනේ. අපේ හාමුදුරුවෝ මේ මේක පොඩ්ඩක් තව ටිකක් හොඳට මේක සියුම්ම ඥානෙටම පොඩ්ඩක් බලන්න ඇත්තටම මේ මේ කියපු කාරණාත් එක්ක පොඩ්ඩක් මම දන්නවා ඔතන හිර වුණොත් ගොඩාක් අමාරු වෙනවා මොකද මමත් සෑහෙන හිර වුණා ඔතන ඇත්ත කියන්න ඕනනේ අපි වැරදිච්ච තැනක් ඔය මට වැරදිලා ඕකේ සෑහෙන කාලයක් හිටියා මම හිතනවා ඉතින් අපේ හාමුදුරුවෝ තාම වයස තියෙනවා මමත් අපේ හාමුදුරුවන්ගේ වයසේ තමයි මාට මතක හැටියට ඒ කාලේ දෙනකොට තමයි මුනේ පස්සේ තමයි මට වැටහෙන්න ගත්තේ මේ නෑ මේක අනිමිත්ත සමාධියක් තුලයි තියෙන්නේ. මෙතන තියෙන මේ මට ආයස්කම කම්මුණ බාගුණ මට පළ හතරක් පැහැදිලි කරන සෝවාසක දානාගාමි. ඒ පොත දිහා බලලා පොත දිහා බලලා කියන්නේ. මම ඒක දන්නවා. මම ඒ පොත දිහා බලලා පොත කියවුවා කියලා. අතේ අපේ අපේ මේ ලොකු හාමුදුරුවෝ දැන් අපේ හාමුදුරන්ගේ ලොකු හාමුදුරුවෝ මේ පොත දිහා බලලා පැහැදිලි කරන එකට කියන්නේ නෑනේ මාර්ගයට ඉන්නවයි කියලා කවුරුත්. මාර්ජි ඉන්නවා නම් එයාට පේන්න ඕනේ මේ දැන් සෙනග හිටියත් හිතමයි එයාට පේන්නේ එළියේ කවුරුත් නැහැ කියලා එයාට එහෙම ගැටීමක්වත් නැහැ එතකොට කිසිම කම්පනයක් නැහැ අකම්පිත වෙනවා එතකොට ආශ්‍රවනේ පේන්නේ රහතන් වහන්සේ මේ මේ මෝහණය වෙලා කොහෙවත් වාඩි වෙලා ඉන්නේ නැහැනේ රහතන් වහන්සේ රහත් භාවයෙන් පස්සේ බහුජන හිතය බහුජනසකය සාමාන්‍ය මිනිස්සුත් එක්කමයි එතකොට මේක හොඳටම පැහැදිලි මේ මේ මේ ඔය කියන දේවල් තුළ ඕක